සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං සාදු සාදු සාදු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 අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස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 තවත් පිරිසකට යහපත සිදු කරවීමේ අරමුණෙන් යම් පිරිසක් දානය කරවන්නේ නම් ඒ කාරණාව සිහිපත් කරන්නේ සද්ධර්ම දානය කියලා. මේ ලෝකේ තියෙන ආනිසංස වැඩිම දානයන් අතර මුල් තැනහිලා සලකන එකම දානය තමයි මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. එමනම් මේ පින්වත් පිරිස මේ මැදිරි සංකීර්ණයේ රැස් වෙච්ච පිරිස විතරක් නෙමෙයි ලංකාවාසී ලෝකවාසී සද්ධර්මයට කැමති බොහෝ දෙනාට අනුග්‍රහයක් පිණිස මේ දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයෙන් විශාල පිරිසක් වෙනුවෙන් දානය කරන්නද කටයුතු සංවිධානය කළා. එනම් මහත් වූ සද්ධර්ම දානමය පින්කමක්. මේ පිරිසද සද්ධර්ම ශ්‍රවණය කරමින් බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දීලා රැස් කරගන්න කුසලය තවත් මහත් ඵල කුසලයක්. ඒ නිසා අපි රැස් කරගන්න මේ සියලුම පුණ්‍ය ධර්මයන් සංසාර විමුක්තිය උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එනතන මේ ධර්ම දේශනා මාලාවේ මේ දිනවල අඟුලිමාල සූත්‍රය තමයි සාකච්ඡා කළේ. එයින් දේශනා දෙකක් මේ වෙනකොට සාකච්ඡා කරලා ඉවරයි. මේ සූත්‍රයේ තවත් එක කොටසක් තමයි අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. දේශනා මාලාවක් හැටියට ශ්‍රවණය කරන නිසා සූත්‍රයේ මුල ඉඳලම ඔබට ඉදිරි දවසක ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටස අපේ බුදුරජාණන් වහන්සේ මේ අඟුලිමාල නම් වූ දරුණු මිනිමරුවා මහ වනාන්තරයේ මැදදී සමන් වහන්සේට අවනත පුද්ගලයෙක් බවට පත් කළා. ඊටාම කීකරු පුද්ගලයෙක් බවට පත් කරගත්තා. කොයිතරම් කීකරු වුණාද බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයත් අරගෙන පසු ගමන් කරන ශ්‍රමණයා බවට පත් කරගත්තා. බුදුරජාණන් වහන්සේ මේ වනාන්තරයේ මැද අඟුලිමාලයන් দমনය කරමින් අඟුලිමාල ස්වාමින් වහන්සේ වනාන්තරයේ මැදදීම පැවිදි කළා. තේහි භික්ෂු පැවිදි උපසම්පදාවම ලබලා දුන්න බුදු කෙනෙකුට විතරක් ලබලා දෙන්න පුළුවන් මේ ශ්‍රේෂ්ඨ පැවිද්ද. මේ පැවිද්ද ලබන්නත් සංසාරේ බොහොම පින් කරලා තියෙන්න ඕනේ. අඟුලිමාල පැවිදි කරවගෙන ජේතවනාරාමයේ යම් තැනකද බුදුරජාණන් වහන්සේ එතෙන්ට යන්න එතෙන්ට යන්න පිටත් වුණා. එතෙන්ට එනකන් අපි ධර්මදේශනාව කලින් සාකච්ඡා කරලා තිබුණා. වෙනතන මේ කාලේ වෙනකොට මේ සඳහන් කළා මුලින් මේ සූත්‍රයේ මේ අඟුලිමාල කියන මිනීමරුවා ගම්ද නොගම් කරන ලදී. නියම්ගම් නොනියම්ගම් කරන ලදී. රට නොරට කරන ලදී. ඒ කියන්නේ මිනිස්සු වනාන්තරයේ මැද්දෙන් වැටිලා තියෙන පාරෙන් ගමන් කරන එක නතර කළාට පස්සේ මෙයාට මරන්න මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා මිනිස්සු හොඳට නිදි ගන්න වෙලාව පාන්දර වෙලාව. ඒ වෙලාවට ගිහිල්ලා ගම් වලට පයින්නවා. පැනලා ගෙවල් කඩලා, දොරවල් බිඳලා, ඇතුල් වෙලා ගෙවල් ඇතුලේ නිදාගෙන ඉන්න සියලුම දෙනා මරනවා. සියලු දෙනාම මරාගෙන ඇඟිලි ටික අරගෙන යනවා. දවසක් දෙකක් තුනක් මෙහෙම ගෙවල් හතර පහකට පයින්නකොට සාමාන්‍යයෙන් වුණා නම් අද වගේ පිරිස් ඒක රාශි වෙලා කොහොම හරි මේ මිනිමරුව අල්ලන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් අඟුලිමාල කියන එක පුද්ගලයෙකුට බයේ ගමේ සියලුම මිනිස්සු ගමා කරලා දාලා යනවා. එතකොට එහෙම අතහැරලා දාලා ඇයි මේ අඟුලිමාල කියන කෙනාට මොනතරම් ශක්තිය තිබුණද කියන කාරණාව අපි මුලින් සාකච්ඡා කළා. ඊළඟට නියම්ගම් නොනියම්ගම් කරන ලදී. නියම්ගම් කියලා කියන්නේ ගම් 7 8 10ක් 15ක් 20ක් එකතු වෙලා හැදිච්ච විශාල ප්‍රදේශයක්. ඊළඟට දැන් ගම් පාළු වෙලා නිසා නියම් ගම් වලට වැදෙනවා. නියම් ගමේ මිනිස්සුත් මොහුට විරුද්ධව කවුරුවත් ගොඩ ගහින්නේ නැහැ, එකතු වෙන්නේ නැහැ. ගම අතරට දාලා යනවා. පොඩි පොඩි රටවල් ඒගොල්ලොත් රට අතරලා ගියා මිසක් අඟුලිමාලට විරුද්ධව නැගිට කෙනෙක් නම් නැගිට කෙනෙක් නැහැ. මෙහෙම ගියපු මිනිස්සු ඔක්කොම සවැත් නුවරට එකතු වෙලා කඳවුරු බැඳගත්තා. ආරක්ෂාව තියෙන තැනට. ඊට පස්සේ රජුරුව ගාවට ගිහිල්ලා රජුරන්ට පැමිණිල්ල කරනවා. ස්වාමීනි, මහරජතුමනි, මේ අපේ රාජ්‍යයේ අඟුලිමාල කියලා දරුණු මිනිමරුවෙක්, දරුණු හොරෙක් ඉන්නවා. ඔහු විසින් උපන්නා වූ සත්‍යයට බොහෝම අකාරුණිකයි ඔහු. මේසුන් මරමරා ඇඟිලි මාලයක් දරනවා. දේවයන් වහන්සේ ඔහු වළක්වන්නේ. ඔහු නතර කරන්න දේවයන් වහන්සේ. මේ මනුෂ්‍ය ඝාතනය නතර කරන්න. සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතවලට එළඹිලා තියෙන මේ මහා විපත්තිය නතර කරන්න කියලා රජුරුවන්ගෙන් ඉල්ලීමක් කළා. ඉල්ලීමක් කළාට පස්සේ රජුගේ තීරණය කරනවා අඟුලිමාලව අල්ලන්න යන්න. හැබැයි අඟුලිමාලගේ තාත්තා අඟුලිමාලගේ තාත්තා මේ භග්ග කියන බමුණා කොසල් රජුගේ පුරোহিত බ්‍රාහ්මණේ මිනිස්සු ඇවිල්ලා මේ චෝදනාව කරන වෙලාවෙත් භග්ග බමුණා ඉන්නේ රජමාලිගාවේ. බමුණා කන්දීගෙන ඉන්නවා මොනවද මිනිස්සු රජුරවන්ට කියන්නේ කියලා. ඒ කන්දීගෙන අහගෙන ඉඳලා බමුණා ගෙදර ගිහිල්ලා බැමිණියට කතා කළා. මන්තානි කියන බැමිණියට කතා කරලා කියනවා අන්න නුඹේ පුතා මිනිස්සු පාරේ ගමන් කරන එක නතර කළාට පස්සේ ගම් වලට වැදිලා මිනිස්සු මරනවා. ඒ නිසා ගම් පාළු වෙනවා. නියංගම් වලට පැනලා මිනිස්සු මරනවා. ඒ නිසා නියංගම් පාළු වෙනවා. රටවල් විනාශ කරලා දානවා. ඒ මිනිස්සු ඔක්කොම සවැත් නුවරට ඇවිල්ලා නතර වෙලා අද රජුරවන්ට පැමිණිලි කළා. මේ දරුණු මිනි මරුවා කොහොම හරි අල්ලගන්න කියලා. ඒ නිසා රජුරු තීරණය කරනවා ඔබේ පුතා අල්ලන්න යන්න. එහෙම බැමිණිට සඳහන් කරාම දැමිනි කියනවා මගේ පුතා හොයන්න මම යනවා. මම පුතාට කියනවා මේ වැඩේ නැතර කරන්න කියලා. මම පුතාට කියනවා මේ මනුෂ්‍ය ඝාතනය ආයි කරන්න කරන්න එපා කියලා මම යනවා. දැන් බැමිණි සූදානම පුතා හොයන්න යන පිටත් යනවා. අන් ඒ වෙලාවේ භග්ග කියන බ්‍රාහ්මණතුමා බැමිණිට කියනවා මේ ලෝකේ හතර දෙනෙක් පිළිබඳව විශ්වාස කරන්න එපා කියලා. ඒක සඳහන් කරන්නේ ඍෂි භාෂිතේ. හතර දෙනෙක් ගැන කවදාවත්ම පූර්ණ විශ්වාසයක් තියන්න එපා. කවුරු ගැනද මේ විශ්වාස තියන්න එපා කියලා කියන්නේ? පළවෙනි කෙනා තමයි හොරා. හොරු ගැන විශ්වාස කරන්න එපා. කලින් නම් මගේ හොඳම මිත්‍රයා. ඒ නිසා මගේ මිතුරා මට මුකුත් කරන්නේ නැති වෙයි කියලා කවදාවත් හිතන්න හිතන්න එපා දැන් හොරානේ. ඒ නිසා මටත් අනික් අයට කරන දේම කරන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ හොරු විශ්වාස කරන්න එපා. දෙවෙනි එක තමයි රජු කලින් අපට සැලකුවා කියලා කවදාවත් විශ්වාස කරන්න එපා. රජුරු අපිට මොකවත් කියන එකක් නැහැ. කලින් රජුරු අපිට හොඳට සැලකුවා. රජුරු පුංචි කාලේ ඉඳලම අපි හොඳට රජුරු රජුරු දන්නවා අඳුරනවා. කවදාවත් රජු ගැන විශ්වාස කරන්නත් එපා. රජු වෙනස් වෙන්න බොහොම ඉක්මනට පුළුවන් නිසා රජු විශ්වාස කරන්නත් එපා. ඊළඟට සඳහන් කරනවා මේ පණ ඇතිරියේ තනකොළ වලින් හදාපු පැදුර. නැත්නම් තනකොළ එළලා හදාගත්ත පැදුර. එහෙම නැත්නම් කොළ කොළ જાති එකතු කරලා තුනි කරලා නිදාගන්න වාගේ හදාපු තැන විශ්වාස කරන්න එපා. හේතුව මේක මම හැම වෙලාවෙම නිදාගන්න තන ඇතිරියයි. නැත්නම් කොළ පැදුරයි. එහෙම හිතන්න එපා. ආපහු නිදා ගන්නවා නම් ඒක හොඳට පරීක්ෂා කරන්න ඕනේ. මොකද මම නැගිටලා ගියපු වෙලාවේ මේ ඇතුළට සතුරින් ගන්න පුළුවන්, සර්පියෝරින් ගන්න පුළුවන්. මම මේක ඊයේ නිදාගත්ත එක කියලා අද විශ්වාස කරන්න අද විශ්වාස කරන්න බෑ. ඉතින් මේක මේ ඍෂි භාෂිතේනේ. ඒ නිසා ඍෂි භාෂිතේ සඳහන් කරනවා ඊළඟට කවුද විශ්වාස කරන්න එපා කියලා. ඒ නිසා සඳහන් කරනවා මේ කාන්තාවත් බොහොම වේගෙන් වෙනස් වෙන කෙනෙක්. අද වගේ අද හිටියා වගේ නෙමෙයි පිට වෙනකොට සම්පූර්ණයෙන් වෙනස් වෙච්ච වෙනස් පැත්තකට හැරිච්ච කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා මෙන්න මේ හතර දෙනා ලෝකේ නිත්‍ය වශයෙන් විශ්වාස කරන්න බැහැ කියලා ඍෂි භාෂිතේ සඳහන් කරන නිසා බ්‍රාහ්මණතුමා බැමිණියට කියනවා ඒ හින්දා මේ ඔබේ පුතා කියලා විශ්වාස කරන්න යන්න එපා දැන් හොරේ. අම්මා දැක්කා වුණත් පහර දෙන්න පහර දෙන්න පුළුවන් විශ්වාස කරන්න එපා කියලා සඳහන් කරනවා. ඉතින් ඒ නමුත් මේ පෙර අපේ පුතා කියලා විශ්වාස කරලා යන්න එපා කියලා සඳහන් කරුවත් අම්මා ඒක අහන්නේ අම්මා ඒක අහන්නේ නැහැ. අම්මා පුතා හොයන්න පිටත් වෙනවා. ඉතින් මේ කාරණාව එහෙම සඳහන් කළාට අම්මා පුතා හොයන්න පිටත් වෙනවා. ඒ වෙලාවෙම තමයි බුදුරජාණන් වහන්සේත් මේ පිටත් වෙලා තියෙන්නේ. නමුත් අම්මා වනාන්තරගත වෙනකොට භාග්‍යතුන් වහන්සේ කරන්න ඕනේ සියල්ලම කරගෙන කරගෙන ඇවිල්ලායි තියෙන්නේ. ඒක කාරණාවක් තමයි භාග්‍යතුන් වහන්සේ දැකලා තිබුණා. මෙයාට මේ ජීවිතේම මාර්ගඵල ලබන්න පින් තියෙනවා. අපි සාකච්ඡා කළා. දැන් අපි ජනස්පවාදේ නම් අපි සඳහන් කරන්නේ අද අම්මා දැක්කත් මරනවා කියලා. මොකද ඒක ඇඟිල්ලනේ තව ඕනේ. හැබැයි එහෙම තියෙන ජනප්‍රවාදය විතරයි කියලා අපි කලින් දේශනාවේ සාකච්ඡා කළා. අඟුලිමාලගේ කිසිම අදහසක් නැහැ අම්මා මරන්න. එයාගේ අරමුණ තියෙන්නේ අපි කොහොම හරි මේ ඇඟිල්ල සම්පූර්ණ කරලා ගුරු පඬුර දීලා මගේ අම්මයි තාත්තයි ගාවට ගිහිල්ලා ඒ දෙන්නත් එක්ක බොහොම සතුටින් ජීවත් වෙන්න තමයි මෙයාගේ අදහස. එහෙම අදහසක් තියෙන කෙනා කොහොමවත් අම්මා මරන්නේ අම්මා මරන්නේ නැහැ. නමුත් සඳහන් කරනවා කොසල් රජුරු අඟුලිමාලව අල්ලන්න යන්න තීරණය කළා. හැබැයි රජුරු තීරණය කළේ සැක සහිතවයි. අපි පිළිතුරු අහලා තියෙනවා නේද කොසල් රජු කවුද කියලා. ජම්බු දීපේ හිටිය මහා සටන්කාමීන් තුන්දෙනයි. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් කොසල් රජු, අනිත් එක්කෙනා බන්දුල මල්ල, අනිත් එක්කෙනා මහාලි ලික්කෙවි. මේ තුන්දෙනාම රජවරු. කොසල් රජුවන්ට ශිල්ප ඉගෙනගෙන ආවට පස්සේ තාත්තගෙන් රාජ්‍ය ලැබුණා. බන්දුල මල්ල එයා ශිල්ප දක්වන්න ගිහිල්ලා එයාගේ සහෝදරයෝ සහ ඥාතීන් විසින් මෙයා ශිල්ප දක්වලා දිනුවොත් මෙයාට රාජ්‍ය දෙන්න වෙයි. මෙයා පවුලේ වැඩිමලා නෙමෙයි. ඒ නිසා මෙයා පරාද කරන්න ඕන නිසා උපායක් පාවිච්චි කරලා තිබුණා. මෙයාට ශිල්ප පෙන්වන්න තිබුණේ මේ උණගස් 60 60 එකට ගැට ගහලා බදලා තිබිච්ච මිටි තැන් තැන් වල තියලා තියෙනවා. මේ උණගස් 60ක් සහිත මිටිය එක පාර කඩුවෙන් කපන්න ඕනේ. මේ එකක් නෙමෙයි තියෙන්නේ. ඒ වගේ මිටි ගොඩක් තියෙනවා. මේවා කපාගෙන කපාගෙන යන්න ඕනේ. මේගොල්ලෝ අන්තිම මිටියට මැද්දට කම්බියක් දාලා තියෙනවා. සියලුම උණගස් මිටි ටික කපාගෙන කපාගෙන යන කෙනා තමන් පිළිබඳව දැන් ආත්ම විශ්වාසයක් තියෙනවනේ මට මේ අන්තිම මිටිය කපන එකත් ඒ තරම් දෙයක් නෙමෙයි. ඒ නිසා මෙයා අන්තිම මිටියටත් ගැහුවා අර විදිහට. පළවෙනි මිටියට ගැහුවා වගේ මහ ලොකු විශ්වාසයක් තියෙන්නේ නැතුව ඇති. මේකත් සාමාන්‍ය එකක් වගේ. අර කම්බිය මැද්ද තිබ්බ බව දන්නේ නැති නිසා සරංගාල කම්බිය වැදුන කඩුව. ඒ වෙලාවේ තීරණය කළා ඔබේ ශිල්ප අපි පිළිගන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ පුදුම කේන්තියක් ඇති වෙනවා. ඒ නිසා සඳහන් කරනවා මං සියලු දෙනාම මරනවා කියලා. ඒ වෙලාවේ අම්මා කියනවා එපා. පුතේ උඹට වඩා වැඩිමල් අය තව ඉන්න නිසා උඹට රාජ්‍ය දෙන්න බෑ. ඉතින් මේ කරුණු මේ නිසා අන්තිමට මේ ආතහැරලා යනවා මගේ මිත්‍රයා හොයාගෙන යනවා කියලා. මොකද මේ කොසල් රජුරුයි, බන්දුල මල්ලයි, මහාලි ලිච්ඡවි මේ තුන් දෙනාම එකම පන්තියේ ඉගෙනගත්ත හොඳම මිත්‍රයෝ. මේක ජම්බුද්දීපේ හිටපු හොඳම සටන්කාරයෝ තුන් දෙනා. ඉතින් රජුරවන්ටත් ආරංචි වුණා කොසල් රජුරවන්ට බන්දුල මල්ල තමන් හොයාගෙන එනවා කියලා. පුදුම සතුටක්. රජුරවන්ට පුදුම ශක්තියක්. තමන් වගේම නොදෙවෙනි සටන්කරුවෙක් Tamante ඉන්නවා කියලා කියන්නේ වෙන කිසි සතුරු බලයන්යකට බය නැහැ කියන එකනේ. ඒ නිසා මෙයාට මුලින්ම සෙම්පතිකම දීලා පස්සේ අග්ග විනිශ්චයකාර තනතුර ලැබුණා. මෙයා දෙවෙනි සටන්කරුවා. තුන්වෙනි කෙනා මහාලි ලිච්ඡවි. ලිච්ඡවි රජ කෙනෙක්. විශාල මහනුවර. නමුත් රාජ්‍යත්වය ලබනද තමන් ඉගෙනගත්ත ශිල්ප ප්‍රදර්ශනය කරන්න ගියපු වෙලාවේ වෙච්ච චූටි අත්තරක් දැක්කින්දා මහලි ලිච්ඡවිගේ ඇස් දෙකම අන්ධ වෙනවා. එතකොට අන්ධ වෙච්ච කෙනෙකුට රජකම දෙන්නේ නැහැ. නමුත් මෙයා බොහෝම ඉහළ සටන්කරුවෙක් නිසා ලිච්ඡවි රාජකුමාරයන්ට ශිල්ප උගන්වන ගුරුවරයා හැටියට මෙයා තියාගන්නවා මාසෙකට මෙයාට කහවණු දහසක විතර වැටුපක් ඒ නිසා ලැබුණා. එතකොට තුන්දෙනාම රාජකුමාරවරු නමුත් රාජ්‍ය හම්බුනේ කොසල් රජුරවන්ට විතරයි. මේ කොසල් රජුරෝ එතකොට ජම්බුද්වීපේ හිටපු මහාම සටන්කාමීන් තුන් දෙනාගේ ප්‍රථමයා වගේ බවට පත් වෙනවා. ඒ කියන්නේ ජම්බුද්වීපයට එරෙහිව තනියම වුණත් සටන් කරන්න පුළුවන් කියන එකයි. මෙන්න මේ මහා සටන්කරුවා අඟුලිමාල අල්ලන්න යන්න දෙපාරක් කරනවා. ඒ කියන්නේ රජුරවන්ගේ බයක් තියෙනවා අඟුලිමාල අල්ලන්න යන්න. එතකොට හිතන්නකෝ මහා සටන්කරුවා අඟුලිමාලට බයක් හිතෙනවා හිත ඇතුලෙන් කියලා කියහම අඟුලිමාල කියන්නේ කොහොම කෙනෙක් වෙන්න ඕනේද කියන කාරණාව. කෙසේ වෙතත් දැන් රජුරවන්ට විරුදාවලියක් තියෙනවනේ මහා සටන් කරුවා කියලා. ඒ නිසා මිනිස්සුන්ට කියන්න බෑනේ අම්මේ මට බෑ කියලා. නිසා තමන්ගේ අභිමානය රැකගන්න නම් යන්නම වෙනවා. නමුත් රජුරව කල්පනා කරනවා තනියම යන්නේ නෑ. ඊටාම දක්ෂ දුනුආයෝ. ඊටාම දක්ෂ දුනුආයෝ. 500ක් රජුරව මේකට තෝරගන්නවා. හොඳට දුවන්න පුළුවන් දුවන්න හොඳ ශූර බවක් තියෙන අශ්වෝ 500කුත් තෝරගන්නවා. මේ අස්ව බලයනියත් එක්ක තමා රජුරු අඟුලිමාල අල්ලන්න වනාන්තරයට පිටත් වෙන්නේ. නමුත් පිටත් වුණාට කැමැත්තෙන් යන ගමනක් නන් නෙමෙයි. ඒතකොට මොකද මේ දුනු ආයෝයි අස්වැයි තෝරගත්තේ? රජුරුවන්ගේ හිතයට තියෙනවා අඟුලිමාල අපිට බයේ දුවන්න පටන් ගත්තොත් අස්වැයන්ගේ පිටේ වේගෙන් එලවලා ගිහිල්ලා අඟුලිමාලව අල්ලනවා. අඟුලිමාල අපිට පන්නගෙන ආවොත් අස්වැයන්ගේ පිටේ නැගලා වේගෙන් දුවගෙන රාජ්‍යයටම එනවා. අරමුණු දෙකයි අශ්වාරෝහකයන්ට මේක කියලා නැහැ. රජුගේ හිතේ විතරයි තියෙන්නේ. ඉතින් ඉතින් අඟුලිමාලගේ හැටියට අඟුලිමාල දුවන්න ගත්තොත් මේ අශ්වයන්ට අඟුලිමාල අල්ලන්නත් බෑ. අඟුලිමාල කියලා කියන්නේ අජානීය පුරුෂයෙක්. ඒක අපි සාකච්ඡා කළා. අජානීය පුරුෂයෝ කියලා කියන්නේ කාටවත් බය නැහැ. මේ බණහන පිරිස මැද්දෙන් අඟුලිමාල පැනලා දීවනම් අඟුලිමාලගේ පාදවලට අපි පෑගෙයි. නමුත් මම කාට පෑගුණාද කියලා නම් හිතාගන්න වෙන්නේ නෑ පෑගිච්ච කෙනා එනවා දැක්කෙත් නෑ පෑගිලා යනවා දැක්කෙත් නෑ ඒ නිසා සඳහන් කරන්නේ පිරිස් මැදින් දීවොත් දුවන වේගෙ පේන්නේ නෑ කියලා තරම් වේගවත් එහෙමනම් ඉතින් එහෙම දුවන කෙනෙක් පස්සෙන් අස්සයන්ට නම් එලවන්න හම්බෙන්නේ හම්බෙන්නේ නෑ බේරෙන් අස්සයන්ගේ පිටේ පැනලා අපි දුවනවා කියලා තීරණය කළාට අඟුලිමාල එලවන්න පටන් ගත්තා නම් රජිය ඇතුළු කාටවත් දුවලා බේරෙන්න හම්බෙන්නේ හම්බෙන්නේ නෑ නමුත් මගට යනකොට රජිරුවන්ට තව තව බය වැඩි වෙනවා. රජිරුව ඒ නිසා තීරණය කරනවා යන්න ඕන ජේතවනාරාමයට. මොකද කොසල් රජු බුදුරජාණන් වහන්සේත් එක්ක හරි හරි සමීපයිනේ. ඒ නිසා තීරණය කරනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මම දැන් වැන්දහම මගෙන් අහනවා මහරජ කොහෙද යන්නේ කියලා. එතකොට මම කියනවා ස්වාමීනි මේ දරුණු හොරෙක් ඉන්නවා මගේ රාජ්‍යයේ. ඒ හොරා අල්ලන්න යන්නේ. එහෙම නිසා තීරණය කරනවා මට මේ ගමන යන්න එපා මම අඟුලිමාලගෙන් පරදිනවනම් මැරුම් කනවනම් බුදුරජාණන් වහන්සේ මට කියයි මහරජය යම් ගමනක් යන්න පිටත් වුණා නම් මේක ඒකට සුදුසු කාලේ නෙමෙයි කියලා. එහෙම වුණොත් මම යන්නේ යන්නේ නැහැ අඟුලිමාල අල්ලන්න. එහෙම නැතුව මට අඟුලිමාල අල්ලලා අරගෙන ඇවිල්ලා හිරගත කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මට කියයි මහරජය යම් කාර්යයක් සඳහා මගට බැස්සේද මේ එයට හොඳම කාලයයි කියලා. එහෙම කිව්වොත් මම වනාන්තරයට යනවා නැත්නම් අපහු වෙනවා. ඒකත් හිතේ තියාගෙන තමයි ගිහිල්ලා වැන්දේ. වඳිනකොට ඇහුවා මහරජා මේ සේනාවකුත් අරගෙන කොහෙද යන්නේ? බිම්බිසාර රජුරන්ට විරුද්ධව යුද්ධයක් මෙහෙවන්නවත් යනවද? නැත්නම් සතුරු බලයණියක් මැඩලන්න යනවාද නෑ ස්වාමීනි රජු බොහොම බොහොම අභිමානයෙන් කියනවා මගේ රටේ ඉන්නවා ස්වාමීනි අඟුලිමාල කියලා දරුණු මිනිමරුවේ රට විනාශ කරලා දානවා අහිංසක මිනිස්සුගේ ජීවිත විනාශ කරලා දානවා මේ මිනිමරුවා අල්ලන්න යන්නයි මම මේ පිරිසක් එක්ක බැස්සේ. රජුරු හිතාපු එකක්වත් බුදුරජාණන් වහන්සේ රජිත සඳහන් කළේ නැහැ. රජුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ ඇහුවා මහරජා ඒ දරුණු මිනිමරුවා පැවිද්දෙක් හැටියට දැක්කොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි වඳිනවා මම. පැවිදිලා ඉන්නවා දැක්කොත් වඳිනවා කියලා කිව්වා. මහරජා වඳිනවමද කියලා කිව්වා. වඳිනවා ස්වාමීනි වඳිනවා. මේ වෙලාවේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟම ළඟම ඉන්නවා. 이르දියක් දක්වලා නොපෙනෙන්න සලස්සලයි තියෙන්නේ. රජු වඳිනවා කියලා සඳහන් කරපු නිසා බුදුරජාණන් වහන්සේ දන්නවා රජුගෙන් කිසි කරදරයක් උන්වහන්සේට වෙන්නේ නැති බව. ඒ නිසා අර නොපෙනෙන්න සලස්සලා තිබිච්ච ධානය අතහැරියා. අඟුලිමාල ස්වාමීන් වහන්සේ දර්ශනය වෙන්න පටන් ගත්තා. හැබැයි අර භයානක බව, වැවිලා තිබ්බ රැවුල, ඒ තිබුණ කෙස් ඒවා මුකුත් නැහැ. උන්වහන්සේ දැන් බොහොම බොහොම ශික්ෂාකාමී භික්ෂුවක් හැටියට තාම සංවරව භාග්‍යතුන් වහන්සේ ගාව වැඩෙන්නේ. නමුත් මේ රූපේ දැක්ක විතරයි රජුරුවන්ගේ ආරක්ෂාවට ආපු අයට මොනව වෙන්නේ නැද්ද? ඒ පිරිසත් අශ්වයන්ගෙන් බැහැලා කඩුව අතේ තියාගෙන රජු වටේට හිටගෙන හිටියේ. සඳහන් කරනවා අඟුලිමාල ස්වාමීන් වහන්සේ දැක්ක විතරයි. අශ්වයොත් එතනමයි. ආයුධ ටිකත් එතනම බිම ඇතෑරිලා රජුරු අරගෙන ආපු ආරක්ෂකව 500 ආපහු හැරලා රාජ්‍යයටම දුවලා කොසල් රාජ්‍යයට ඇතුල් නුවරට ඇතුල් වෙලා වාසල් පවුරු වහලා තමන් ආරක්ෂාවට රැඳිලා ඉන්න අට්ටාල උඩ නැගලා තමයි රජිරෝ කොයි කියලා අපව හැරලා බැලුවා කියන්නේ. ඉතින් මෙහෙම පිරිසක් අරගෙන තමයි රජුරු අඟුලිමාල අල්ලන්න අල්ලන්න පිටත් වෙන බැරි වෙලාවත් කැලෑවේදී අඟුලිමාල දැක්කනම් මේගොල්ලන්ට මොනවා වෙයිද? කොසල් රජුරු විතරක් බුදුරජාණන් වහන්සේ ගාව තනි වුණා. ජම්බුද්දීපයේ හිටපු මහා සටන්කාමියා කොසල් රජුරුත් මේ වෙලාවේ යොබලනවා. අඟුලිමාල කියන ස්වාමීන් වහන්සේව දැකලා. බැරි වෙලාවත් එදා අපි අමෝරගත්ත පුජ්‍යලයා දැක්කනම් මොනවාගේ තත්වයක් උදා වේද කියලා හිතා ගන්නවත් හිතා ගන්නවත් බැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරුන් සඳහන් කරනවා මහරජය බය වෙන්න එපා. දැන් මොහුගෙන් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නැහැ. කිසිම හිරිහැරයක් නැහැ. දැන් මේ ඉන්නේ මිනිමරුවෙක් නෙමෙයි. මේ ඉන්නේ සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා. ආර්ය මහා සංඝ ගණයට ඇතුල් වෙච්ච කෙනෙක්. සියලු දෙනා පිළිබඳව අප්‍රමාණ වූ අනුකම්පාව, දයාව, කරුණාව, මෛත්‍රියක් පෙරදරි කරගත්ත කෙනෙක් මේ ඉන්නේ. රජු නැගිට මේ වෙලාවේ. නැගිටලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ ළඟට අඩියක් දෙකක් ඉස්සරහට ගියා. ගිහලා කතා කරලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ අඟුලිමාලක කියලා. කෞසම් මහරජා මට තමයි මට තමයි අඟුලිමාල කියලා කීවේ. මේ බොහොම නිමිච්ච හඬක් දැන් තියෙන්නේ. බෙරද වනාන්තරයේ දෙවනක් වෙන්න කෑ ගන්න හඬ. කොහොම නිමිලා. රජුරන්ට හිතුණා මේ නිමිත්ත සංවර පැවතුම් ඇති ස්වාමින් වහන්සේට අඟුලිමාල කියලා කතා කරන්න හොඳ නෑ. ඇයි ඒ? අඟුලිමාල කියලා කියන්නේ මිනිමරුවෙකුගේ නමක්. මිනිමරුවෙකුටයි අඟුලිමාල කිව්වේ. නමුත් මේ ස්වාමීන් වහන්සේට මිනිමරුවෙකුගේ නමක් කියන එක ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. ඒ නිසා රජුරු ඇහුවා ස්වාමීනි, ඔබ වහන්සේගේ අම්මගේ නම මොකද්ද? මගේ අම්මගේ නම මන්තානි. ඔබ වහන්සේගේ තාත්තගේ නම මොකද්ද? මගේ තාත්තගේ නම භග්ග කියන බ්‍රාහ්මණතුමා තමයි මගේ තාත්තා. කොසල් රජුරු අඟුලිමාල ස්වාමීන් වහන්සේට නමක් තිබ්බා. මොකද කොසල් රජුරු තියස් නම? අපි අදත් ජනප්‍රවාදී කතා කරන්නේ පොතපතේ සඳහන් කරන්නේ අඟුලිමාල තෙරුණුවෝ කියලාමයි. නමුත් කොසල් රජුරු නමක් තිබුණා අඟුලිමාල කියන එක ගැලපෙන්නේ නැහැ. මුනිවරුගේ නම සාරී කියන බැමිණිගේ පුතා මතකද අපේ අයියා. සාරී බැමිණිගේ පුතා කවුද? සාරිපුත්ත. මොග්ගලී කියන බැමිණියගේ පුතා මොග්ගල්ලාන. එහෙනම් මන්තානි කියන බැමිණියගේ පුතා කොසල් රජු නම් තියෙනවා මන්තානි පුත්ත මන්තානි දෙමිනියගේ පුතා මන්තානි පුත්ත භග්ග කියන බ්‍රාහ්මණයාගේ පුතා එනිසා රජිරෝ නම හදනවා මන්තානි පුත්ත මහා ගර්ගයන් වහන්සේ කියලා. ඒව ආමන්ත්‍රණය කළ කොසල් රජිරෝ සඳහන් කරනවා ස්වාමීනි ඔබ වහන්සේට වැඩ ඉන්නා තාක්කල් සෙව්පසයෙන් අතුපස්ථාන කරන්න ස්වාමීනි මම බාර ගන්නවා මම බැඳිලා ඉන්නවා මම ඔබ වහන්සේගේ බොහොම කැපකාර දායකයා බවට පත් වෙනවා මේ වෙලාවේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ සඳහන් කරන මහරජය මම සඳහන් කරනවා මේ වෙනකොටත් ශාසනීය දුතාංග 13ම දරනවා කියලා මම පාත්‍රා සිවුරු සම්පූර්ණ කරගත්තා සිවුරු සම්පූර්ණයි පාත්‍රා සම්පූර්ණයි ඊට වඩා මට වෙන මොකවත් වෙන මොකවත් අවශ්‍ය නැහැ කියලා රජුරවන්ට රජුරන්ට සඳහන් කළා ඉතින් ඒතකොට උන්වහන්සේ මේ වෙනකොට කොයිතරම් කොයිතරම් අල්පේච්ච ජීවිතයකට ඇවිල්ලාද? කාටද මේ දේවල් කරන්න පුළුවන් වුණේ? බුදුරජාණන් වහන්සේට. කොසල් රජුගේ මහා සටන්කාමියා හැටියට මෙච්චර බයක් දැක්වුවා නම් බුදුරජාණන් වහන්සේත් අඟුලිමාල දමනය කරන්න වනාන්තරයට පිරිස් අරන් ගියාද? කඩු අරගෙන ගියාද? ඊතල අරගෙන ගියාද? පොළු මුගුරු අරගෙන ගියාද? වෙන භාග්‍යතුන් වහන්සේ ගාව යන්තර මන්තර ගුරුකම් බල ශක්තියක් මොකවත් භාග්‍යතුන් අහස පාවිච්චි කරනවද? ඒ මොකවත් පාවිච්චි කරේ නැහැ. එහෙමනම් මේ දරුණු කුජලයා দমনය කරන්න භාග්‍යතුන් අහස පාවිච්චි කරපු එකම උපකරණය මොකද්ද? මෙන්න මේ මෛත්‍රිය කියන මෛත්‍රිය කියන ශක්තියමයි භාග්‍යතුන් අහස පාවිච්චි කරේ. බුදුරජාණන් වහන්සේට තිබුණ නවාරහාදී ගුණය. ඒ නවාරහාදී ගුණය තුළ මේ ඕනෑම දරුණු පුජ්‍යලයක් යක්ෂයෙක් පවා দমনය කරන්න තිබිච්ච හැකියාවට සඳහන් කරනවා මොකක් කියලාද? පුරිස ධම්මසාරති ගුණය. ඕනෑම පුරුෂයෙක් ඕනෑම භයානක කෙනෙක් দমনය කිරීමේ පුදුම හැකියාවක් භාග්‍යතුන් වහන්සේට තිබුණා. ඒ නිසා මේ අඟුලිමාල සූත්‍රය ශ්‍රද්ධාව කුළු ගන්නවන ශ්‍රේෂ්ඨ සූත්‍රයක්. සම්මා සම්බුද්ධ නම් කවුද කියන කාරණාව ලෝකයට කියාපාන තවත් උතුම් සූත්‍රයක් තමයි මේ අඟුලිමාල අඟුලිමාල සූත්‍ර දේශනාව. කොසල් රජු අඟුලිමාල ස්වාමීන් වහන්සේට එහෙම පොරොන්දුවක් වෙලා සම්තුන් වහන්සේ සඳහන් කළා මට අවශ්‍ය නැහැ. මගේ පාත්‍රය තුන් සිවුරු සම්පූර්ණයි. ඒ නිසා සඳහන් කරලා තියෙනවා සූත්‍රයේ මේ වෙනකොට දුතාංග 13ම දරනවා කියලා. කොයිතරම් ශික්ෂාකාමී වුණාද? කොසල් රජු පිටිපස්සෙන් පිටිපස්සට ආවා. හැබැයි වඳිනවා කියලා කිව්වට අඟුලිමාල ස්වාමීන් වහන්සේට වැඳෙන්නේ නැහැ. වඳිනවා කිව්වට වැඳෙන්නේ නැහැ. තවත් හිතේ සැකයේ තිබුණද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට වැඳලා ස්වාමීන් වහන්සේ වහන්සේ අපිට බොහෝ කටයුතු තියෙනවා. ඒ නිසා එහෙමනම් මට ආපහු මාලිගාව දක්වා පිටත් වෙන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන කොසල් රජුගේ මාලිගාවට යන්න ගියා. සමහරවිට 500ක් එක්ක ආරක්ෂාව මෙද්ද දෙවිලා රජු තනියම මාලිගාවට යන්න ඇති. මොකද සමන්ගේ ආරක්ෂක ටික ඔක්කොම අඟුලිමාල කියන ස්වාමීන් වහන්සේට බය පැනලා දුවලා. රජු එහෙම ගියාද දන්නේ එසේ වෙතත් රජු මාලිගාවට පිටත් වෙලා ගියා. මෙන්න මීට පස්සේ තමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා. භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලගෙන පහවදා උන්වහන්සේ පින්ඩපාති වඩිනවා. පින්ඩපාති වඩින වෙලාවේ උන්වහන්සේ දැක්ක මගදී කාන්තාවක්. බොහොම වේදනාවෙන් කෑ ගහනවා උන්වහන්සේට ඇහෙනවා. ගියක් ඇතුලේ වේදනාවෙන් කෑ ගහනවා. ඇයි මේ කෑ ගහන්නේ? දරුවෙක් බිහි කරගන්න බැරුව බිලි රුදාව හැදිලා වේදනාව හැදිලා දරුවා බිහි වෙන්නේ නැහැ. කෑ ගහනවා මේ වේදනාව දරන්න බැරුව. අඟුලිමාල ස්වාමීන් වහන්සේට පුදුම දුකක් ඇති වුණා. පුදුමාකාර දුකක් ඇති වුණා. ඒ දුක ඇති වෙලා කල්පනා කරනවා මේ සසරේ හැටි. මේ සත්වයා කොයිතරම් දුක් විඳිනවද සංසාරේ. එදා තිබිච්ච ජීවිතේ උන්වහන්සේට අද හිතෙන දේවල් මේ සංසාරගත සත්වයා මොන තරම් දුක් විඳිනවද මේ ජීවිතය තුළ. ඒ නිසා මේ කාන්තාවට පිළිටක් වෙන්න මට විදිහක් ඇත්තොත් උන්වහන්සේ පින්න පාටි කරගත්තා. පින්න පාටි කරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහිඳ ආයාවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකලා. ස්වාමීනි මෙන්න මේ වාගේ බොහෝම දුක් විඳින හඬක් මට ඇහුණා කාන්තාවකගෙන්. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ ඇහුවේ ඔබට දුක හිතුණාද? අනුකම්පාවක් ඇති වුණාද? එහෙමනම් මෙන්න මේ කාරණාව ඇයලකට ගිහිල්ලා දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පිරිතක් ඉගෙනුවා. අඟුලිමාල ස්වාමීන් වහන්සේට උගන්වපු පිරිත මම හිතනවා මේ දේශනාව අහන හැමෝටම පාඩම් කියලා. දිග පිරිසක්ද? ආ දිග පිරිසක් නෙමෙයි පාඩම් කරගන්න හරි හරි ලේසියි. තේලි දෙකක් තුනක් විතර තියෙනවා. ඒ වුණාට බලයේ ශක්තිය කොච්චරද? වෙනතනේ බුද්ධාන්තරේ නිමා වෙනකොට නිමා වෙන එකක් නෙමෙයි ඒක. මහා කල්පය යම් දවසක නිමා වෙනවද? එතෙක් බලපවතින පිරිසක්. බුද්ධාන්තරයත් එක්ක නිමා වෙන පිරිසක් නෙමෙයි මහා කල්පයේ පවතින තාක්කල් බල සහිත පිරිසක්. එහෙම පිරිත් කීපයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අඟුලිමාල පිරිත, වැසි පිරිත, මෝර පිරිත, රතන සූත්‍රය මේ වගේ දේවල් වල කළ බල බුද්ධාන්තරේ ඉවර වුණා කියලා ඉවර වෙන්නේ නැහැ. කල්පාන්තය දක්වාම බල පිහිටෙන පුදුම ආශිර්වාදාත්මක පිරිත් හැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ පිරිත අඟුලිමාලයන් වහන්සේට ඉගෙනුවා. මේ පිරිත ඉගෙන ගන්න කියලා. මොකද්ද අඟුලිමාල පිරිත? යතෝහම් භගිනී. භාග්‍යතුන් වහන්සේ මුලින් සඳහන් කළා. යතෝහම් භගිනී. ජාතෝ ජාතියා නාදි ජානාමි සංචිච්ඡ පානා ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සොත්ති තේ හෝතු සොත්ති ගබ්බස්වාති. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙහෙම සඳහන් කරාම අඟුලිමාලයන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි එහෙම කිව්වොත් එහෙම මම සම්පජාන මුසාවාදයක් කිව්වා වෙනවා. මොනවද මේ සම්පජාන මුසාවාද කියලා කියන්නේ? සම්පජාන මුසාවාදම තමයි ලෝකේ වැඩි ප්‍රතිපල. සම්පජාන මුසාවාද කියලා කියන්නේ දැන දැන බොරු කියනවාට. බොරුවක් බව හොඳටම හොඳටම දන්නවා මම මේ කියන්නේ බොරුවක්. දැන දැනම බොරු කියන එකට තමයි කියන්නේ සම්පජාන මුසාවාද කියලා. එහෙනම් සඳහන් කරනවා ස්වාමීනි එහෙම කිව්වොත් මම සම්පජාන මුසාවාදයක් කිව්වා වෙනවා. දැන දැන බොරුවක් කිව්වා වෙනවන්නේ. ඇයි දැන දැන බොරු කිව්වා වෙන්නේ? යතෝහම් භගිනී. භගිනී කියලා කියන්නේ පාලියෙන් සහෝදරියට. සහෝදරිය. ජාතෝ ජාතියා මම මේ જાතියෙහි උපන්නදා පටන් කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතය තොර නොකළ බව සත්‍ය නම් ඒ සත්‍යානුභව බලයෙන් ඔබට සිතක් වේවා ගැබට සිතක් වේවා. එහෙම ආශිර්වාද කළොත් එහෙම ආශිර්වාද හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහනේ. ඉපදිච්ච දවසේ ඉඳලා කිසිම ප්‍රාණියෙකුගේ ජීවිත තොරකලේ නැද්ද? මිනිස් ජීවිතම දහස් ගණන් විනාශ කරපු කෙනෙකුට එහෙම සත්‍ය ක්‍රියාවක් කරන්න කරන්න බෑ. ආන් ඒකයි සඳහන් කරන්නේ ස්වාමීනි. එහෙමුණොත් මං සම්පජාන මුසාවාදයක් කිව්වා වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ නොදැන භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව නොහිතා භාග්‍යතුන් වහන්සේගේ සිහි මුලා වෙලා තිබිලා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට සඳහන් කළා නෑ. භාග්‍යතුන් වහන්සේ නොදන්න දෙයක් නෑ. භාග්‍යතුන් වහන්සේට සිහි මුලාවක් කවදාවත්ම කවදාවත්ම නෑ. එහෙනම් ඇයි මෙහෙම සඳහන් කළේ? අඟුලිමාලයන් වහන්සේ කොයි වාගේ අවබෝධයක ඇද්ද? උන්වහන්සේ මොනවා කියයිද? කොයි වාගේ සිහියක ඇද්ද? උන්වහන්සේත් භාග්‍යතුන් වහන්සේ හික්මවපු විදිහටම මනස සිහියම පිහිටලා ඉන්නවා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දෙවනිවර පිරිත වෙනස් කළා. කොහොමද වෙනස් කළේ? යතෝහම් භගිනී අරියාය ජාතියා ජාතෝ ජාතිය කියන තැන අතරට දැම්මා ආර්ය කියන තැන. යතෝ හම් භගිනී අරියාය ජාතිය. එතකොට සහෝදරිය මම මේ ආර්ය જાතියේ ඉපදිච්ච දාපටන් ආර්ය જાතියේ ඉපදිච්ච දාපටන් කියලා කියහම මම පැවිදි වෙච්ච දවසේ ඉඳලා මේ සම්මා සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳලා කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතය තොර නොකළ බව සත්‍ය නම් ඒ සත්‍යානුභව බලයෙන් ඔබට සිතක් වේවා ගැබට සිතක් වේවා කියලා ආශිර්වාද කරලා පිරිත දේශනා කරන්න කියලා සඳහන් කළා. මේ පිරිත බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙනගෙන අඟුලිමාලයන් වහන්සේ අර කාන්තාව වේදනාවෙන් කෑ ගහනවා උන්වහන්සේට ඇහිච්ච නිවස ළඟට වැඩම කළා. එතන හිටපු පිරිස අඟුලිමාලයන් වහන්සේට වාඩි වෙන්න ආසන පැනෙවුවා. උන්වහන්සේ ඒ ආසනේ වාඩි වුණා. අර කාන්තාව තාම ගියේ ඇතුලේ කෑ ගහනවා. ඇය එක්කරගෙන ඉන්න කිව්වා. ඇය යහනක තබාගෙන අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඉදිරියට ඉදිරියට එක්කරගෙන ආවා. ස්වාමීන් වහන්සේ ඇය දිහා බලලා මේ මේ පිරිත කියලා ඇයට ආශිර්වාද කරලා සත්‍ය ක්‍රියා කළා. සඳහන් කරනවා ඒ සත්‍ය ක්‍රියාවත් සමගම ඇය කිසිම අපහසුතාවයකින් වේදනාවකින් තොරව ඒ මොහොතේම දරුවා බිහිකල බව. එමනම් මේ පිරිස ඒ තරම්ම ඒ තරම්ම බලවත්. එදත් බලවත්, අදත් බලවත්, හෙටත් බලවත්. මේ ජීවිතෙන් ඔබට මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. බලවත්ද කියලා. ඒ නිසා මේ පිරිස පාඩම් කරගන්න එක හරි වටිනා ඕනෑම කෙනෙකුට. ඕනෑම කෙනෙකුට වටිනවා. එදිනෙදා ඕනෑම කටයුත්තකට ප්‍රයෝජනෙට ගන්න නිරන්තරයෙන් පාඩම් කරගෙන තියෙන එක ඊටාම ඊටාම වටිනවා. සඳහන් කරනවා මෙහෙම. මේ පිරිස කියන කෙනා හොඳ සීලයක පිහිටලා ඉන්න ඕනේ. පිරිත කියන කෙනා අහන කෙනා නෙමෙයි කියන කෙනා. හොඳ සීලයක පිහිටලා ඉන්න ඕනේ. එතකොට මේ පිරිතේ වචන ටික වචන හරියටම අල්පත්තානයි මහත්තානයි සද්ද කරන්න ඕනේ. මේ පිරිත විතරක් නෙමෙයි. කොයි පිරිතෙත් එහෙමයි. එහෙම නුනොත් ඒක භාග්‍යතුන් වහන්සේගේ පිරිසක් වෙන්නේ නැහනේ. භාග්‍යතුන් වහන්සේ යම් අල්ප ප්‍රාණ ප්‍රමාණයක් යම් මහ ප්‍රාණ ප්‍රමාණයක් දේශනා කරලා තියෙනවනම් යම් තැනක භාග්‍යතුන් වහන්සේ ඒ වචන වෙන් වෙන්න නතර කරලා නතර කරලා තියෙනවනම් ඒ විදිහටම හරියට මේක නවත්තන්න ඕනේ. ඒ විදිහටම අල්පත්තාන මහත්තාන ශබ්ද කරන්න ඕනේ. නැත්තම් මෙතනින් නතර වෙලා තියෙන වචනේ අන්තිම අකුරයි එහා පැත්තේ පටන් ගන්න වචනේ මුල් අකුරයි ගලපගෙන වචන හැදුවොත් සම්පූර්ණ අර්ථය අර්ථය වෙනස් වෙනවා. අර්ථය වෙනස් වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ භාෂිතය වෙනවද ඒක? ඒක බුද්ධ භාෂිතය නෙමෙයි ඒක වෙන මොකක්ද එකක්. සමහරట్లాට ඊට පස්සේ නැගෙන අර්ථය මොකක් වෙයිද කියලාත් හිතාගන්න හිතාගන්න බැරුව යනවා. ඒ නිසා සමහරලාට අද අපි පිරිත් කියනකොට බොහෝ දුරට පිරිතේ ශක්තිය අපිට හීන වෙලා තියෙන එකයි. අල්පප්‍රාණ මහප්‍රාණ අපි හරියට ශබ්ද කරගන්නේ නැහැ. නතර කරන්න ඕනේ තැන්වල නතර කරන්නේ ඒ පිළිවෙල ඉගෙනගෙන නැති නිසා සමහරලාට දේශනා කරන නැත් පිටත කියන අපි ගාව සිල්ගුණ මදි නිසා එයින් ලැබෙන්න තියෙන ආශිර්වාද ලැබෙනවා බොහොම අඩුයි. නමුත් අඟුලිමාල පිරිත පිළිබඳව සඳහන් කරනවා මනාව දැන ඉගෙනගෙන යම් කෙනෙක් මේ පිරිත දේශනා කළොත් එයින් ලැබෙන ශක්තිය අප්‍රමාණයි කියලා. අන් ඒ නිසායි සඳහන් කළේ මහා කල්පයක් පුරාවට බල පිහිටන තාම බලවත් පිරිතක්. අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ නමින් තමයි දේශනා වෙන්නේ. අද අදත් මේ ප්‍රදේශයේ අඟුලිමාල ස්වාමින් වහන්සේ වාඩි වෙලා හිටපු ආසනේ පවා එදා සෝදගෙන ගිහිල්ලා හැම්බොන්න දුන්නා කියලා සඳහන් කරනවා. අදත් ඉන්දියාවේ මේ පිරිස දේශනා කළේ මෙන්න මේ ප්‍රදේශයේ කියලා සඳහන් කරන ප්‍රදේශයේට තිරිසන් සත්තු පවා සමහරලාට අරන් එනවා දරුවන් බිහි කරන්න ඉන්න අය. ඒ සත්තු පවා බොහෝම පහසුවෙන් ඒ දරුවන් බිහි කිරීමේ කටයුත්ත සිදු වෙන බව මේ ප්‍රදේශයට පුදුම විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් විතරක් නෙමෙයි ඒක එසේමයි. මෙන්න අඟුලිමාල සූත්‍රයෙන් මේ ධර්මදේශනා මාලාවේ මේ ධර්මදේශනාව තුන්වෙනි ධර්මදේශනාව. ඒ සඳහා ලැබිලා තියෙන කාලය, යෙදිලා තියෙන කාලය නිමා වෙලා නිසා අපි මේ දේශනාව මෙතනින් නිමා කරමු ඉදිරි කාරණාව ඉදිරි දේශනාවක සාකච්ඡා කරන්න ඉතුරු කරලා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ